අපේ ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීනාස මට එතනදී පොඩි කාරණාවක් කියා ගන්න ඕනේ වුණා ඒ තමයි මේ අපේ සාමාන්‍ය ජීවිතවල තියෙන සතිය සතිය කියන එක කියන්නෙත් නැතුව සිහිය කියන කතාවෙන් තමයි සාකච්ඡාව ගොඩාක් තැන්වල යන්නේ නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම තුල මේ සතිය තනි ධර්මයක් හැටියට කතා කරනවට වඩා සතිය සම්පජන්ණය එක්ක ඒකාබද්ධ වෙලා අවබෝධයට නැඹුරු වෙන ආකාරයක් තමයි ලස්සනට විග්‍රහ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි හරිනම් ඒකට වෑයාම වෑයමකුත් තියෙනවා. ඒකත් එතනට එකතු වෙලා තමයි මේ ඉතිස්සි මේ තයෝ ධම්මා අනුපරිදාවන්ති කියන කතාවෙන් තමයි ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙද්දී එන්නේ. ඉතින් ඒ නිසා මේ මේක අර සතිය තනියම හිතන්න යන්නේ නැතුව සති ධර්මයක් කියලා ධර්මතාවයක් මතු කරද්දී පුද්ගල වශයෙන් ඒව අපි මූලික ආරම්භයේදී සතිය කියලා එහෙම පවත්වන්න පුළුවන්. නමුත් මේක පුද්ගල කතාවකනේ පුද්ගලයේ කරන කියන දෙයකට එහා ගිය තැනකට ධර්මතාව වැඩෙනවා මේ කියන්නේ. ඒ වැඩෙන තැනේදී සති ධර්මයේ අනිවාර්යයෙන්ම සම්පජන්නේක ඒකාබද්ධ වෙනවා. දැන් මේ කාරණාව සම්බන්ධයෙන් අර යෝනිසෝ මනසිකාරයට ගැටලුවේ මගේ පොඩි ස්වාමීන් වහන්සේ මේ එයා පැත්තේ ඉඳලා ඉතින් උන්වහන්සේටත් ඒක නැවත හොඳට තේරුම් ගන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය කියන එක එන්නේ එතකොට මේ සති සහ සම්පජන්න කියන ඔව් දැන් ඔක අපි සරල භාෂාවෙන් හඳුනගන්න සිහි බුද්ධිය කියලා. සරලව කියන සිහි බුද්ධියෙන් වැඩ කරන්න දරුවෝ කියලා තමයි අපේ දෙමාපියෝ වැඩි හිටියෝ අපිට ඒතර කියලා දුන්නේ සිහියෙන් වැඩ කරන්න කියලා නෙමෙයි සිහි බුද්ධියෙන් කරන දේ කරන්න පුතේ කියලා තමයි අපිට ඒ වැඩි හිටියෝ අපේ වැඩි හිටි ගුරුවරු කියලා දුන්නේ එතකොට ඒ කාරණාව එහෙම හරියට දැනගෙන කිව්වද නැත්නම් ඒක භාවිතයේ තුර තිබුණේ එහෙම තමයි ඉතින් ඒක මට ඒකත් අවධාරණය කරන්න හිතන අපේ ස්වාමීන් වහන්සේ සතිය හැමතිස්සෙම අපි ආරම්භ කරලා මේ ධර්මතාව ඔස්සේ බුදුදහම තුළට කිඳා බහින හැම කෙනෙකුටම සිද්ධ වෙනවා ඒක නුවණත් එක්ක එකතු කරගෙන සම්පජන්ණයත් එක්ක එකතු කරගෙන ලස්සනට මේක සම්බන්ධ කරගන්න අවසරයි